අපි කවුරුත් උත්සාහ කරන්න ඕන පහසුවෙන් වාසය කරන්න පුළුවන් විදිහේ සිතක් ඇති කරගන්න. බොහෝ දෙනාගේ උත්සාහය තියෙන්නේ පහසුවෙන් වාසය කිරීම පිණිස භෞතික සම්පත් ඇති කර ගැනීම. තමයි බොහෝ දෙනාගේ උත්සාහය වෑයම කැමැත්ත වෙලා තියෙන්නේ. භෞතික සම්පත් වලින් යම් පහසුවක් සැලසෙන බව ඇත්ත වුණත් භෞතික සම්පත් කොපමණ තිබුණත් සිත පිරිසිදු නැත්නම් සැබෑ සුවයක් පහසුවක් නැති වෙනවා. භෞතික සම්පත් ඊතා දුර්වලව තිබුණත් ඊතා අල්පව තිබුණත් සිත පිරිසිදුයි නම් අප්‍රමාණ සුව පහසුව තියෙනවා. ඒ නිසා මේ සිතේ පහසුව සිතේ පිරිසිදු බව සැපේ පිණිස පවතින දෙයක් සැපට කැමති කෙනා දුකට අකමැති කෙනා ඒ සැප දුක කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන සැප දුක කියන දෙකම සිතේ පිරිසිදුභාවයේ අපිරිසිදුභාවයේ මුල් වෙලා තමයි ඇති වෙන්නේ සිත පිරිසිදුයි නම් සුව පහසුයි. සිත අපිරිසිදුයි නම් දුක් සහිතයි. ඒතර භෞතික වශයෙන් තියෙනා වූ සාධක නොවැදගත්. ඒ වැදගත්කම ස්වල්පයයි. ඒක තමයි ශ්‍රාවකයාගේ කල්පනා. ශ්‍රාවකයාගේ අවබෝධය කියන්නේ ඒකයි. ඒ අවබෝධය අපිට තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ශ්‍රාවකත්වයේ අහිමි වෙනවා. ඒකයි අපි කලිනුත් ඔබට කිය සාමාන්‍ය ලෝකයා හිතන ස්වභාවය දැන්වත් අපි අතාරින්න ඕන. ඒ කියලා බඩු මුට්ටු අයින් කිරීම නෙමෙයි මම කියන්නේ ගෙවල් දොරල් හදන එක වලකන්න එපා. ඒව කරන්න. ඒව ඕන. අවබෝධය සහ අනවබෝධය තේරුම් ගන්නවා. සමහරව අවබෝධයක් නැතුව මොහොඬ වැඩ කරන අයත් ඉන්නවා. දැන් ගිහි ජීවිතය ගත කරන කෙනාට ගේ දොර ඉඩ කඩම ඕන. නේද? යාන වාහන ආදී ඕන ඒවා හොඳයි කමක් නැහැ. ඒවා තියෙන්න ඕන ඒවා සැපයක් තියෙනවනේ. නමුත් අපි තේරුම් ගන්න ඕන ඒවා මුල් කරගෙන නෙමෙයි පරිපූර්ණ වූ ප්‍රණීත සෝය උපදින්නේ කියන එක. ඒක හිතේ උපදින එකක්. ඒ සැබෑ සැපය සෝය උපදින්න බලපාන්නේ සිතේ පිරිසිදු අපිරිසිදු භාවය. සිත අපිරිසිදුයි නම් සැපයක් නැහැ. සිත පිරිසිදුයි නම් සුවපහසු සැපේ තියෙනවා. ඉතින් මේ විදිහට තේරුම් අරගෙන මේ සිතේ පහසු ඇති කරන සිතේ පිරිසිදු භාවය ඇති කරන විදියට හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ පිළිවෙල තමයි අපි පිටින් විට පිටින් විට කතා කරන්නේ. ඉතේ අතර සිත අපහසුවට පත්වන සිතේ පීඩාව උපදවන දේවල් තමයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා කියන්නේ. ඒ අකුසල විතරක තීන තාක් භෞතික සම්පත් කොච්චර තිබුණත් පහසුවක් ලබන්න බෑ. අනවබෝධය තුල ඉන්න තාක් භෞතික සම්පත් මුල් කරගෙනත් සිතේ අකුසල විතරකම තමයි බලවත් වෙන්නේ. නමුත් යම් අවබෝධයකින් යුක්තයි නම් භෞතික සම්පත් පරිහරණය කළා කියලා අකුසල විතරක බලවත් වෙන්නේ නැහැ. බලන්න ධර්මය කියන්නේ කොයිතරම් නිර්වෘල් ස්වභාවයක්ද, නිර්වෘල් හිතක් හදන දෙයක්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේ මේ විදිහට මේ නිර්වෘල් විදිහට ධර්මය පුරුදු කර ගැනීම ඇත්තම දුෂ්කරයි තමයි. ලොකු උත්සාහයක්, ලොකු කැපකිරීමක් උවමනයි. ඉතින් ඒ උත්සාහය සාර්ථක කර ගැනීම පිණිස තමයි යම් යම් දහම් කරුණු පුරුදු කරන රටාව අප පෙන්වන්නේ මේ මේ ක්‍රමයට පුරුදු කරන්න කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ විදිහට උත්සාහයක් ගන්න ඔබට පුළුවන්කමක් තියෙයි සිතේ තිබෙන පීඩා කරන ස්වභාවයන් බැහැර කරගන්න. ඒකට කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. ඒක පාට වෙන්නේ නැහෙනි. නේද? දැන් ඔබටම තේරෙනවා ඇති තම තමන්ට තේරෙන දේ තම තමන්ගේ සිත්වල තියෙන කිලිටි ස්වභාවය නිසා මොනතරම් දුක් පීඩා ඇති වෙනවද කියලා නේ? ප්‍රශ්න ඇති වෙනවා. පීඩා ඇති වෙනවා. කොහොම හිතේ තියෙන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක නිසා ඇති වෙන දේවල්. නේද? දැන් ඔබට බලන්න හොඳ විදියක් තියෙනවා. දැන් මේක තේරුම් ගන්න හොඳ විදියක් තියෙනවා. ඔබේ ජීවිතේම ආපස්සට හැල බලපුවාම ඇති වුණ යම් අර්බුද දැක්කනම් ප්‍රශ්න දැක්කනම් ප්‍රශ්න අර්බුද ඇති වෙලා තින්නේ නේද? සිත් ඇවුල්, සිත් පීඩා, අමනාපකම් ආදී මේවා මුල් කරන් ඇති වෙන සිත් පීඩා ආදී බලපුවාම ඒ වගේ දිහා ඒ සිද්ධි දිහා බලන්න ආපහු හැරිලා. එතර පෙනේ කුමක් නිසාද මේ පීඩාව නැති වුනේ කියලා. සාමාන්‍ය කෙනා බලන බැල් කෝණයෙන් බැලුත් කොහොමද වෙන්නේ? සාමාන්‍ය කෙනා බලන කෝණයෙන් බැලුවොත් ඒක හොයාගන්න බෑ. වෙන්නේ කවුරුරි මට බැන්න කියලා පෙනේ. නේද? අහවල් කෙනා මට බැන්න මං පීඩාවටපත් වුණා. කියලා තමයි පේන්නේ. නමුත් ඒක නෙමෙයි හේතුවනේ. තමන්ගේ ශීත අභ්‍යන්තරේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක බලපැවැත්තුණා. ඒ නිසා මේ පීඩාවන් හටගත්තේ. ඒ විදිහට තේරුම් ගත්තොත් ඔබට මේ තමන්ගේ සිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙලට හොඳ ආරම්භයක් ඇති කරගන්න පුළුවන්.